සියලු දෙනාට දෙවන් සරණයි අපි මේ සාකච්ඡා කරගත්ත විදිහට මෙතෙන් පටන් පැයක් පමණ කාලයක් අපිට අපිට තියෙන ධර්ම දේශනාවක් සඳහා සාකච්ඡාවක් සඳහා මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා ගන්නා බව ලකුණක් විදිහට වාදී ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ප්‍රශ්න දිහා පිළිතුර යන්න බලාපොරොත්තු වෙන අතරම පොඩි ආරාධනා කර සිටිනවා ඒ සාකච්ඡාව ඊට පස්සේ සාකච්ඡා කරන ගමන් සභාවෙන් ආයේ ඉන්නත් නැති ප්‍රශ්න තියෙනවා සම්මා කරලා ඉදිරියට කරන්නේ කියලා දෙවිලා විපස්සනා ලබාගෙන කියලා කිව්වා ඒක සාකච්ඡා කිව්වා අනිත්‍ය වේදනාව අනිත්‍යව ලෙස මහන්සියේ සෝවාන් සඳහන් කරගන්න අවුරුදි ඒ ඒ ගැන පැහැදිලි කරන්නේ ගෞරවණ පූර්වකෝ ඉලාසිදී අතර මේක සඳහන් ගම්ටි ශිල වේදාල සූත්‍රය විවේකීව කියවන්නේ ඒ වගේ මේක සම්බන්ධ දීලා තියෙන වෙනස් සංග්‍රහ තියෙනවා අතුවා කතා හෝ ඒව ඇත්තටම මේ මාතෘකාවට සදාකගත මාතෘකාවට ගොඩක් තොරතුරු කියන හැබැයි කුල වේලා සූත්‍රය කියන කෙනා වගේ එක මාතෘකාට කතා කරන සූත්‍රයක් නෙවෙයි. ගොඩාක් මාතෘකා බොහොම ලස්සනට මේ සඳහන් කරලා තියෙන මෙතනින් පිටර බොහොම කැමතියි මොකද මේ කුල වේලා සූත්‍රයේදී මේ ඥාන මොලයක් ඉතිරියාමක කියන ඥානය තමයි. ඉංග්‍රීසියෙන් කිතාවේ වැන්දිමිටේ මානක තියෙනවා කියලා මේක බලනකොට ඉතින් ටිකක් දිගයි වගේ පේනවා. ඉතින් නිසා හොඳ දෙයක් කැමතියි කියවන්න මේ පසුබිම මේ සකස් කරලා තියෙනවා එහෙම දැනකට ඉර කරලා තමයි ප්‍රශ්න අහන්නේ. කාන්තාවන්න පුළුවන් දෝමු කියලා දැක්කට භාවනා කළා නිවන් දකින්න කියලා. ඉතින් ඒකත් කුසාරා කුසාරිකාරී යට කරන්න වගේ නිකන් සුද්ධ ගුණවල තමයි අනේ හරි හරි වටිනවා. ඒකෙදී සඳහන් කරලා තියෙන්නේ මුලින්ම අපි කියලා වගත්තොත් ශාකෝපාස්තුමා සාමාන්‍යයෙන් හැමදින දෙවිනාංශගේ ආර්යාවෙනි සුඛ වේදනාවේ ඇති සැප දුක දෙක මොකක්ද? ඒකට කියනවා දුක් වේදනාව පටිඝානුසයයි අද කරන්නේ. මතු වෙනකොට දුකයි, පිට වෙලා යනකොට සැපයි. ආයිත් බාර ගන්න. ඊට පස්සේ කියනවා දුක් සැප වේදනාවේ සැප දුක දෙක මොකක්ද? කියනවා සැප වේදනාව වෙනකොට සාමාන්‍යයෙන් කුහුමනස අනිවාර්යයෙන්ම රාගානුසය වලන විකේ වාක්‍ය නැගීම. ඒක එනකොට සැපයි නමුත් යනකොට දුකයි. ඊට පස්සේ අදුක්කම සුඛ වේදනාව පිළිබඳව සැප දුක දෙක මොකක්ද කියලා කියන අදුක්කම සුඛ වේදනාව කවුරුකට හඳුනන්නේ නැහැ. ඒකට අවිද්‍යාව කියන්නේ අපරිපත්‍ය විද්‍යාව කියන පාක්ෂලා මේකයි කියලා දන්නකොට කියනවා. ඒ නිසා භාවනාවේදී සාන්ත සුන්දරත්වයටපත් වෙලා සීකයි මේ සැපෙන් දුකෙන් තොර අදුක්කම සුඛ වේදනාව මේකයි කියලා දන්නවනම් සැපයි ඒක නොදන්නවා නම් දුකයි. ඒකට ඒක නොදැනීම තමයි ගොඩක් සිද්ධෙන්නේ නොදැනෙන හේතුව අවිද්‍යාව. මොකද බුදුන් අසු කරලා නැහැ, ධර්මය අසු කරලා නැහැ, සංකේ අසු කරලා නැහැ. මේ උපදේශ ලැබලා නැහැ. ඒක නිසා අර අනිවාර්යයෙන්ම සැප හොයන ගමනට ගිහිලා දුකෙන් උඩ තරහ වෙලා පටිඝාංශය කරගන්න ඇති වෙනවා. සැපෙන් කොට ආසවිලා රාගාංශය කියන අධිකෝෂ වේදනාවෙන් කොට නොදන්නා අන්දමන්ද සක්කුමුකු පංචබජයි ගොඩාක් වටින තියෙනවා මේ කොළඹ ගන්න. ඔරේ මංගා ගොඩක් එනවා. ඉතින් ඒක කියන්නේ බාහන හරි කියලා නේද? මොකද මට මට නිකන් ෆොටෝ තුනා මට තේරෙන්නේ නැතුව ගියා. ඔලි ඔලි වයිට් මාරුනා අන්තිවදල් නා කියන්නේ. ඉතින් ඊට පස්සේ ගුරුවරයාට මේ භාවනා ක්‍රමය අතල්. ඊට පස්සේ මේ භාවනා කරනවාසනේ අතල්. මට මෙතන ශිෂ්‍යයෙක් ඇත්තටම විශේෂයක් ලක් ගන්නෑ. මේක ඒ වගේ අදමාරු වෙන තැන. ඒ මොකද මේ අපේ ජීවහරේ කියන ව්‍යාකරණානුකූලව මේක කියාගන්න බැරි තත්ත්වයක් පාස්. ආනපාන කරගෙන යනකොට ආනපාන තියනවද නැද්ද කියලා බලන්න බැරි වෙනවා. ඒක තමයි විදින්නේ සකත් දුකද කියලා කියාගන්න බැරි. උදාහරණයක් කියනවා මේ කහ ටිකක් කුඩු කරලා මේකක් කුඩු කිව්වම ඒකේ වර්ණී ගන්ධේ රසේ කහුඩු අඳුරනවා. ඒ සුදු හාල් ටිකක් අරගෙන නැත්නම් ඉතුරු ටිකක් පිළි කරලා ගත්තාම ඒක වර්ණින් ගන්නේ රසයෙන් හඳුනනවා. ඉතින් කියනවා මෙන්න කහකුරු ලක්ෂණ මෙන්න සිල්පු පිළිය ලක්ෂණ ලස්සට පෙන්නනවා. මේක හොඳ මැෂින් එකකට දාලා 50ට 50 කලවම් කරලා දුන්නොත් දැන් මේ මොකක්ද කියලා වුණේ? මේක කියන්න බෑ. සමහරවිට කියන්න බෑ. සමහරවිට කියන්න බෑ. ඒකට නිකන් අන්දවන්දයක්. අන්‍යගේ අදුක්කම සුඛ වේදනා නම් සකතුකලේක සමාසමව දාලා කලවම් කරලා දීපුවහම විඳින්න බෑ. ඉන්ද්‍රයක් නෑ විදින කෙනෙක් නෑ ඒ නිසා අපේ හිත නිකන් හිස් අවකාශයක් දිහා බලනවා. ඒකට හේක තමයි අවිද්‍යාව ස්වභාවය. අන්තරංග කරන ලක්ෂය. සලෝකයෙන් වෙන ස්වභාවය සංජබදක. මේක දැනගෙන කියොත් හරිය රසයක් ඇති. දැන් මම යන්නේ ළඟ තන නොදක්කන්ට කියාගන්න පුළුවන් තැනකට දැක්කන්ටයි ගුරුස්තන්ට සිවුන්ටයි ආත්මීය තන්ත්‍ර අනාත්මිකමයි කියලා දැනගත්තොත් නිරාංශ ප්‍රීතිය යන්නේ. විසරණාගසේ යන කෙනාට පේන බුදුහමදුන් නැතුව ගමන යනවා. දැන් නැති කෙනා අනිවාර්යයෙන් මෙතෙන් ගිහිල්ලා පස්සේ පස්සේ පටවෙයි. දැරලා කියනවා හිතෙන මොකද? ඇක්චුලි අපි ශාක්‍යයන් තියෙනවාමයි. සක්කායි එයා කලබල වෙලා. යාව නැති වෙනවා. යා පෙරදීගෙන යනවා. යා නිලින වෙනවා. ඒ ආ උපන්න වෙනවා. නැවත ආයේ සක්කාදිට ඇති වෙනවා. නිසා මේකට කියනවා අදුක්කම සුඛ වේදනාවට තමයි මාති ප්‍රතිපදාව තියෙන්නේ. ඒ නිසා ඒක අඳුරගන්න විපස්සනා ගමනක් නෑ. ඒකට අඳුරන්න දෙන්නේ බය කරලා. කම්මැලි කරනවා. ඒකාකාරී කරනවා. නිත්‍ය නිවස කරනවා. සැක උපදවනවා. විවිධාකාර ක්‍රමවලින් පස්සට එන්න පටන් අර ගන්නවා. ඒකෙදී ඒ කවුද ඉස්සරහට යනකොට මේ වටිනාකම් පේනවා. සුඛ වේදනාවක් යම් තැනක තියෙනවා නම් ඒ හා සමාන දුක් වේදනාවකින් තමයි කියන්නේ. දෙක එකට වල දෙකෙන් බෙදුවාම ඒ උත්තරේ දුක් වේදනාවක් කියලා දුක යනකොට වෙන සැපයි ඒ දෙක දෙකේ බෙදලා උත්තරේ කිසිම වෙනසක් නැහැ. ඒ වෙනකොට අපි සැප වේදනාවේ මුලත විතරයි දකින්නේ කියලා හොඳයි කියලා සතුටු. දුක් වේලාවේ මුලත විතරයි දකින්නේ නරකයි කියලා ගැටුමක් ඇති වෙනවා දුක් වේදනා ඥාන බලයක නැති වෙන පැත්ත බලන්න තරම් අපිට විශ්වාසයක් නැහැ. අසරණාගමක් නැහැ. සැප වේදනා පෙළේක නැතිලා යන මූසල කාලකන්ණි තත්ත්වය බලන්න අපි නැහැ. අපි ඒකට මාර්ගය වෙනස් වෙනවා. මේ නිසා මේ සූත්‍රයේ යනවා ගැඹුරකට ජීවිත ගැඹුරකට යනවා. සුඛාය වේදනාය දුක්ඛාය වේදනා ප්‍රතිබාධ. සුඛ වේදනාව අනිත් පැත්තකට දුක් වේදනාව කාශීක පැදිලි ගොළු කියන පැත්ත පොල් ගහකින් පැත්ත ඉඳි පරණ රටේ කාශී මොන පොල් වලද කියන්නේ කොස්කොලක කොයි වෙලේද කියන්නේ පොල් ගහද පැදිලි අපි රජිනික බැලුවොත් දැනගන්න ඕනේ යටපැත්තේ තියෙන පොල් ගහ තමයි පොල් ගහ පැත්තේ පෙන්වුවත් තමයි රජිත් බුලත් රජිත් තමයි ඒ තරමට මේක වෙන් කරන්න බෑ මේක මුගලයක් තියෙන. නිසා සුඛ වේදනාවක් කියන එක සම්පූර්ණ ප්‍රතිභාග වෙන්නේ ඒක අයින් කරපුවා යට තියෙන දුක. දුක වේදනා කියන එක අයින් වෙච්ච ගමන් සැප වේදනා නමුත් අපි කොච්චර අන්ධද කියනවා අපි කොච්චර සංග්ලාස ස්ථාරක බලන්න කිව්වොත් සුඛ වේදනාවට කියන දුක කවදාකවත් අපි දකින්නේ දුක් වේදනාවට කියන සුඛේ කවදාකවත් අපි දකින්නේ මොකද මේ සිද්ධියක් පිළිගිර බලා සිටීමේ විශ්වාසයක් අපු නැහැ ඒ නිසා පටන් ගන්නකොට කියනවා සුඛ දුක් වේදනා දුක් වේදනා ප්‍රතිබල සුඛය වේදනා සුඛ වේදනා ප්‍රතිබල අදුක්කම සුඛ වේදනා අවිජ්ජා ප්‍රතිබල අවිජ්ජා කුරුසුක වේදනාව තියෙන අවිද්‍යාව බලන. කුටි සහිතව භාවනා කරන මෙන්නේ පරිණාමයක් සිදු වෙනවා. ආනපාන සංසිඳනවා. එපා වීම නැතිවෙන්න පුළුවන්. සමස්ත මතින් පුළුවන් කියලා අවිද්‍යාව අවශ්‍ය අවිද්‍යාවට සටන් කරන්න ඕන ආයුධික අරගෙන ගිහිල්ලා අදුක්කම සුඛ වේදනාට එනකොට මෙතෙන්දී අවිද්‍යාව ඉක්ම වෙන්නේ නැහැ. හරියට නැගිටින්නේ නැහැ. සැක උදුවන්නේ නැහැ. සමල ගහලා යනවා මේක බලන්න ඕනේ මම මේ කෙලවර කරන්න ඕනේ කියලා කියෝ ඒක පටන් අරගන්නවා භාවනා නොකරන මේ ඉස්සලා ගත කරපු ජීවිතේ අපි 180 90 ප්‍රදේශයක් ඉඳලා තියෙන අදුක්කම සුඛේ කතාවකට දැකීම සැපයි දුකයි එක නඩුකේ අල්ලපිටත් එකක් ගන්නවා ඊර්ෂ්‍යා කරන කෝල කරනවා 180 90ක් විතර ඉන්න අදුක්කම සුඛේ දැකු නැති නිසා දැකපු දවසේ තේරෙනවා මම මේ අදුක්කම සුඛය නොදැක්කින අවිද්‍යාවයි කිව්වොත් මගේ ජීවිතේ තමයි. මගේ ජීවිතේ යෝගාවචර. මගේ ජීවිතේ දැන් ළඟා වෙච්ච ප්‍රදේශේ වැඩි, කරවිච්ච ප්‍රදේශේ වැඩි කියලා ආත්ම ශක්තියක් ඇති. ඒකට කියනවා සාසන සම්පත්තිය. සාසන පිළිවෙලට ජීවක් ඇති වෙනවා මේ නැති එකක් නෙවෙයි. මෙච්චර කල් තිබුණා මේක දන්නේ නැහැ. හඳුනන්නේ නැහැ. හඳුනලා රණ්ඩු කරන්නේ අර 120ක් විතර වෙන සැපයි දුකයි එක නඩු කියනවා අයිතිවාසිකම් දරතන් කරනවා ඊර්ෂ්‍යා කරනවා කෝධ කරනවා වෛර කරනවා කර අදුක්කම සුඛේ තමයි මධ්‍ය ප්‍රතිපදා තියෙන්නේ ඒක සහජාසයෙන් අපිට නිදන්ගත වෙච්ච දෙයක් හඳුනගත්ත දවසේ අර අවිද්‍යාවට ඉල්ලුම් හිතුන්නේ නැතුව අවිද්‍යාව විදුරු භාණ්ඩයක් පොළවේ යවුවා වගේ කුණේ කියලා බුදියක් හතරවන සංජී කියවුත් අතුරු ගහලා හැමදාම දුකක් වෙනකොට මේ කියන ක්ලේශාංශයක් සතක් කෙනෙකුට ඒ කියන රාගානුසය අධික්කංශයක් කෙනෙකුට තියෙනකේ අවිද්‍යානුසය අඳුරගන්න පටන් ගන්නට පස්සේ ලෝකයේ කියලා කියන්නේ විශ්වවිද්‍යාලයක් වඩපත් වෙනවා. අන්න ශීතියකින්ම තමයි මේ වේදනාව සම්බන්ධ වෙන්නේ නැහැ. උසල ගහන මිනිහවත් මනහල් ගන්න මනුස්සයවත් දිවි මේ වකින් අත්කේන වේදනාව හැම එකකම අනුශේ මේකයි මූලික වටිනාකම මේකයි අනිත් පැත්ත මේකයි කියලා තේරුම් ගත්තට පස්සේ ඉඳගෙන භාවනා කරතයි, සක්මනක් භාවනා කරතයි, ඉඳගෙන භාවනා කරතයි, කුටි කන කොටත් භාවනා කරතයි, කුටි ගහන කොටත් භාවනා කරතයි, බණින කොටත් භාවනා කරතයි, බණ අහන කොටත් භාවනා කරතයි. ඊට පස්සේ මුළු ජීවිතේම සතිය එනකොට හැම වෙලාවකම මේ අවිද්‍යාව විතර වෙන කරන්නේ අපරිපත්‍ය අවිද්‍යාව සහ විචා පරිපත්‍ය අවිද්‍යාව. අපරිපත්‍ය අවිද්‍යාව කියන්නේ වැඩි වේලාවක් අපි ඉන්නේ අදුක්කම සුඛේ බව නොදන්නා ප්‍රකටි වුණා. සැප හොයන්නේ. ඒක දැකගත්ත දවසේ මොනවානේ කවුරුත් නැතුව පාළුවේ ඉන්නවා කියලා තමයි මොන සැපක්. මොන මොන ජයග්‍රහණය. දැන් නම් පාළුවේ ඉන්නකොට කී වෙනවා. පතරේ. ඒකේ දාගන්න. නැත්නම් පික්නික් එකක් කරන්න කතා කරනවා. නැත්නම් ලිගෝල් කරනවා. ඒකෙන් විලක් කියනවා සරක පොත්තු හම්බෙන්නේ. ජීවිතේ හොස් කරන්න පොත්තුවක් තියෙනවා. ඒ යුගේ තියෙන කවුරුත් කරන්නේ නැහැ. ඒකෝත් නිකන් එන්නේ වල්ලි වල ගන්න කිව්වා. ඇරගෙන තමයි මේ අපි රත්තුන්දලයි මේ රට පිනනවා කියන්නේ අදාදාකාරය නැතිනවා කියලා කියන්නේ. අපි දැන් බක් කරනකොට කෑම කනකොට උම්මලකට ගන්න තියෙච්චාම නිකන් ඉපිසි. රසමස උබනට. ඊට උකුණු මාල්කලා කෝර දාපුවාම ඕන කුණ කන. ඒ වගේ කාගෙද කුණු කන්දලා දවස පුරා ඇහුම් නැත්නම් එන්නට නිකන් උනවා. ඇත්තට කියන්නේ බලල ටීවී එකෙන් හරි දාගෙන කියන රට හරි සෞඛ්‍යයි. රටේ හරිය තියෙන හරියක් කියන්නේ අසාධාරණ නෙමෙයි. අසාධාරණ නැතිනම් කාලු. එනිසා අපරිවර්තයක් කියන්නේ බුදුනාසි කියන්නේ මේක අයින් කරලා අදුකුස් කරන අඟුල දෙන්නේ. ඒකෝට අපි කොච්චර කවිද්‍යාවට පොර ගන්න කියලා තියෙනවා. ඒ අවිද්‍යාව සිම්පල් ලංගෝයි කියන අපරිවර්ත්‍ය අවිද්‍යාව වුණා කරන්නේ සංකර කරන්නේ ඇත්තයි කියලා බොරුවක් අල්ලන්නේ. මිච්ඡා ප්‍රතිපත්තිය කියන මිස්පර්සෙප්ෂන් කියලා. ඒක සම්පූර්ණ ඇහි දල බැඳා වගේ ශිලක දුක බැඳා වගේ හැම දෙයක්ම ඩිස්ටෝප් කරලා තියෙනවා. අපේ දෘෂ්ටියන් අපේ සංඥාවන් විශේෂ අපිට අල්ලපු දෙක මනසෝ කුක්ෂණ කෙරුවා හතුරම තමයි. ඒ කියන්නේ හයියෙන් නමක් කරදී අගෙන් නමක් කරනවා. කොයි දෙයකටවත් නරකට වෙන්නේ මොකද අපේ හිතේ ඇඳලා තියෙන්නේ. බණින් ඉස්සෙල්ලා අම්ම දෙන්නම් හිර දෙන්නම් මං කියලා සාරුද ඕනේ මං හිර කෝරුද ඕනේ කියලා. දැන්තර පස්සේ මොනේ જાති කෙරුවත් ඒ ගෑනට බැලලා තමයි ලාටාවේ කරන්නේ. ඒ හැසිරීමේ ස්වභාවය. මේක අයින් කරන්න බෑ. අයින් කරන්න බැරි මොකද අවිද්‍යාව දෙතාවර වැඩ කරනවා. නිසා අපි ඉස්සෙල්ලා කරන්නේ මිච්ඡා ප්‍රතිපත්තියයි. අවිස්සප්පටිපත්තියයි. විද්‍යාව පෙන්නනවා. ඒ කාටවත් කරදර කරන්න බැරි 90ක විතර අධිකෝෂිකක් විතරම අපිට දන් නැති නිසා අනිත් එක්ක හැප්පෙනවා. හැප්පුණොත් තමයි නරක හම්බ වෙන්නේ. නිසා තමන් විවිධයේ අගය කරන්න දැනගත්තට පස්සේ අධිකම සිත්යේ ප්‍රතිබහද වෙන අවිද්‍යාව මොකද? ඒක පේන්නේ අවිද්‍යාව දැක ගැනීම පේන්නේ කාරකත්වයක්. ඒක අපි අනුපාදකමක් දැකිනවා. ඒක නැත්නම් අපි ළඟ තියෙන පිළිකාවක් තියෙන පිළිකාවක් කියලා දැනගන්න. ඒස් කියනවා ඒස් කියලා දැනගත්තා වගේ හම්බෙයි. මොකද ඒකේ තියෙන යට ඉලෙක්ට්‍රික් වෙනසක්. ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනාව සඳහන් වෙනවා මේ කියන අවිද්‍යාව අදුක්කම සුඛ වේදනාව අවිද්‍යාව කියන්නේ මේ අවිද්‍යාව අවිද්‍යාව වශයෙන් දැනගැනීමටමයි විද්‍යාව. එනිසා අවිද්‍යාවට ප්‍රතිභාව වෙන්නේ විද්‍යාව. කොයි වෙලාවකරි තමයි කොච්චර නෝඩද කියලා දන්නවා. තමයි කොච්චර අසත්‍යමත්ද කියලා දන්නවා. තමන්ට කොච්චර වර්ධිනවද කියලා දන්නවා. තමන් දැනගෙන නොදැන දන්නවා කියලා කියන දන්න කෙනෙක් තමන් පිළිබඳව ඇති හැටි ප්‍රමාණ කරන එක තමයි විද්‍යාව. නිසා අපේ අවිද්‍යාව ප්‍රමාණ කරන්න යන්නේ උත්සාහ. මම කියන්නේ කවුද? යක් හම්බෙච්චාම මම ඒකට කුෂ්ඨය කරන්න හැටි ඒක වෙන්න නම් වැරදි ටික වෙන්න ඕන දවල්ෙදි. දැක ගන්න සුළු විදිහ, ගන්න සුළු විදිහ. ඒකයි මේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කරන්නේ අපි වැරද්දක් තියෙනවා නම් ඒ අත්දැකීම ඒ හැමෝම පේනවා. ඊළඟ නදාසිනවා. උඹ නදාසිනවා නේ. අන්න එතකොට පේනවා මේ අවිද්‍යාවේ ප්‍රමාණකරණය. අවිද්‍යාව අවිද්‍යාව වශයෙන් දැන ගැනීමටමයි විද්‍යාව කියන්නේ. නිසා අවිද්‍යාව දන්නේ නැතුව වෙන මොන විද්‍යාව දැනගත්තත් ඒක බුදුදහම කටවට එන විද්‍යාව කියන්නේ. ඒ නිසා අපේ කේතන සාගේ අපවත්න දැක්කම පොතක් කියන්නේ විද්‍යාසූත්‍රය කලක්. ඊට පස්සේ කියතුන ඉස්සර ඒ ස්වාමීන් වහන්සේලා ඉස්කෝලේ ගියේ ඉස්තන. ඉස්තන එතකොට අද ලංකාවේ උගන්වන විද්‍යාවට ඒ කාලේ තිබෙන නවීන විද්‍යාව. බයෝලොජි, zoology, physics ඒවා කියන්නේ නවීන විද්‍යාව. කෙමෙන් කෙමෙන් මේගොල්ලෝ නවීන කියන කාලේ ගන්න මේක විද්‍යාව. ඒක බුදුහාමුදුරනේ විද්‍යාවට කොහෙන්ද තරක් කියලා. බුදුහාමර පෙන්වන දෙන විද්‍යාව බලනකොට මේකට කියන්නේ අවිද්‍යාව කියලා තමයි. අද ඉස්කෝලේ අරලා උගන්වන ටික සම්පූර්ණ ඒ කාර්යද ඕන එජෙන්ඩා එකට අපි ළමයිගේ මොලේ ප්‍රේස්ට් කරනවා. හයියසලා කියනවා ඉලෙක්ට්‍රෝනයක ඉඳලා ප්‍රෝටෝනයකට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. මොන මොකද වාහේ කතා කරනවා කියන්නේ සම්මුතියක් කතා කරනවා. කවුරක්වත් සංකීර්ණ දැකලක් නැහැ. ඒකෙන් අල්ලන්න පුළුවන් දේකුත් නෙවෙයි වුණාට ළමයා ලියුවොත් එහෙම නැහැ ප්‍රෝටීන් ඉඳලා කැතෝල් ඉඳලා ඇනෝඩ් කියන එක ලකුණක්. කාර්යයයි කවුද දැක්කේ මේක මේ කොයිද කියන්නේ? නෙගටිව් කියලා පොසිටිව් එකකට ලකුණු. මේ මෙන්න මේ වගේ දෙයකට විද්‍යාව කියලා කොහොමද මේ උලෝදා වෙන්නේ? මේක පොත්තර ඉගෙන ගත්තත් සමහරවල් තියෙන විද්‍යාව තේරෙන්නේ නැහැ. ඒක දෙදාකට වැඩ කරන දන්නේ නැහැ. බාහිරට අවධානය යොමු කරන්නේ තමයි දිහාට ගන්න දෙන්නේ නැහැ. ඒකල මේකට විද්‍යාව කියලා කියනවා නම් මේ මේ උගන්න බහුවුටේ පුදුජානාතු ගන්න ඕක කියන්නේ. ඒකට සුද්ධ අවිද්‍යාව කියලා කියන්නේ. සම්පූර්ණ බාහිරවත්ටි සම්පූර්ණ මනුෂ්‍ය සංගමාන විද්‍යාවම ලක්ෂණ කියන්නේ. ඉතින් ඒ සමය කඩාගෙන යනවා තමන් ළඟ නැත්නම් මන් ළඟ තියෙන මගේ අවිද්‍යාව ප්‍රමාණය මෝඩකම මම දන්නවා නම් ඒක තමයි මට විශ්වාසය. ඉතින් අපි හැම වෙලාවෙම කරන්නේ ඒකෙන් පිටට යනවා. තමයි අත්පාඩු දකින්න නෙවෙයි අල්ලපු විදිහට පාඩු. ඒක දැකීම නරකක් විදිහට කරනවා. සරුවතනස් කියන්නේ ඒ අනුන්ගේ අත්පාඩු දකින්න තමයි අත්පාඩු දැක්කම සදාක. එනිසා අවිද්‍යාවට විද්‍යාවම ප්‍රතිපදාවක්. ඒ අවිද්‍යාව අයින් කරගම මතින් විද්‍යාව. ඉන්නේ ඒ කියන විප්ලවකාරී නැත්නම් රැඩිකල් වාදී ඉලෙක්ට්‍රික් දේට අපිට කොහොමද කියනවාද කියලා තමයි ගන්නවා. Tamange අවිද්‍යාවට විද්‍යුත් මොන දීවා. මේ තමයි මගේ නොදැනීම. ඉච්ඡාවක් මම දන්නේ නැහැ කියන එක දැකලා ඒක භාවනා දිනුනා. ඊරාමී නිස්සරණාභ්‍යාසය විප්ලවයක් විද්‍යාවක් යොක්යක් කියන අපිට පුළුවන්. ඒ නිසා මේ අවිද්‍යාව ප්‍රමාණ දැකීම බුද්ධ දේශනා සඳහන් වෙන්නේ අවිද්‍යාව විද්‍යාව ප්‍රතිපාදනය. විද්‍යාව ආවටපස්සේ විමුක්තියමයි දෙන්නේ සමන්දී ඇති හැටි දැකීම කවම කවදාකවත් මේ ඉස්ත්‍රියාවක් නිසා අතපල්ලේ වෙනවා පුරුෂයෙක් නිසා නෑ ලොකුයි මේ ගමේ වන්දලේ හාමුදුරුවෝ අරණිය හාමුදුරුවෝ කියලා කිව්ව මොකක්වත් මෙතන නෑ මගේ ඇති හැටි දැක්කම මේක විමුක්තියක්මයි දෙන්නේ එයාට නිදහසක්මයි දෙන්නේ බඩලවගත්ත ගමන් තමයි නොදැනීම තමයි මේකට වර බන්ධනයක් කරගන්න දෙන්නේ මංගලයක් ඇති ලක්ෂණේ සංසාරක බැඳෙන්නේ අපි කරකවන රක්ෂකන් වගේ බලාගන්නේ ඒ ඇති ඇති නොදන්න නිසායි විමුක්තිය විඥාන මුක්තියට ප්‍රතිබාහ විඥාන මුක්තිය තමයි බුදුහාම නිවන් කියන්නේ. එනිසා මේ බාහිර දැකලා තියෙන අදුකුණු සුපේ. කවදාක සතුටු වෙච්චනාට මේ කාර්ය රසයක් වටෙන්නේ නැහැ. එයා වෙන්නේ අර බල්ල වලියල්ලන් කරලා වගේ එක තැන කරකවනවා. නිසා මැදමාවත මෙහෙම තියෙදි මේ පැත්තට හැරුණා. ඒ හැරෙන ඡාපයට සාපේක්ෂව ලක්ෂණ පැත්තක් තියෙනවා. ඒ ලක්ෂය ආරක්ෂා කරන්න යා කරගෙන ඉන්නවා. මේ පැත්තට හැරුණොත් ඒ කරගෙන ඡාපයට සාපේක්ෂව මේ පැත්තේ ලක්ෂයක් තියෙනවා. ඒක ආරක්ෂා කරන්න කියනවා එයා ඒක මමයි. කෙලින් ගියොත් කෙලින් යන රේඛාවේ ලක්ෂය කියන අනන්තයක් ඇත. රේඛාව වළක්වන්න දෙයක් නැහැ. ඡාපේ ඉක්මනට කරනවා කියන්නේ සපෝහන් යන්නත් ඒවා කොහෙන්ද යන්නත් පුළුවන්. පැමිණි සුත්තනි ගහයි කියලා. එනදී අනකොට අපේ ශප හිවීමේ සුඛභෝගීත්ව හොයාගන්නේ අනුමික්මයන්නේ මේ රැට්‍රේස් කියන තමයි දිලිසන් රණ්ඩුව නැතන අපිට මේ හම්බෙලා තියෙන හොඳටෝමටි සැපසීම. නමුත් අපිට තියෙන අල්ලපු විදිහට උඩින් ඉන්න නිසා කොච්චර ලැබුණත් ඉවරයි. ඒකලන්තු විශේෂයක් තියෙනවා ඒක වාක්‍ය තුනකට සාධිතයි. ඉතින් ඒක අගේ කරන්න ඕන එකක් දෙක ඒ මතමයි මධ්‍ය ප්‍රතිපදාව තියෙන්නේ ඒකමයි ආර්ය ශ්‍රාන්ත මාර්ගය වෙන්නේ. ඒකට ගියාට පස්සේ තමයි තමන්ගේ අවිද්‍යාව තියෙන්නේ දැනගත්තොත් අපිට මේ පරිශ්‍රණය සඳහා අපම වේගක අඩුපාඩුවක් දැනෙනවා. අංග සම්පූර්ණ අවුල කටලේ තියෙනවා. දෙවැන්නේගේ අවශ්‍යතාවය මොනවා කියන්නේ ජැක් ගන්න ඕන උලක් ගන්න ඕන බලන් හලන්න. හැබැයි අපිට දැනුම අවශ්‍යයි. අපි යනකොට යනකොට අපි සම්පූර්ණ දැනුම ඕන කරගෙන කතා කරගෙන යන්න මේ මම මේ සරවත්න බාහිරම බලනවා. ඒ තරහටනේ ඇත්තම ආදරේ. ඊයේ කියන්නේ ආදරේ නෙමෙයි. මේ බක්ල ගත්තට මට කරන්න දෙයක් නැහැ. කියන්න වහන්සේ දේශනා කරපරටි ආනාපාන ප්‍රකටව දැනි සීන යන වේලාවේ ඉතාමත් ධික ආසෝදක පසවසදනේ අනුගමනය කළ යුත්තේ කෙසේද සංසාරනා බලමි අනුගමනය කරන දැකන්නේ සිද්ධිය මේ යනකොට tempat වෙනකොට කියලා සුවාසයන් ගත්තේ ඒකෙන් දැනගන්න tempat ලොක් ඒක අනුගමනය කරන දැක්කේ සිද්ධිය ඉතනගින් ඉස්සල්ලා අරුණා කියනකොට අපි ගන්න තව කිසි ඉරණගීමයි කියලා ඉස්සර අරුණ කියන්නේ ඒක නගින බවට ලකුණක්. ඒ වගේම අර සුවාසේ යනවා කියන එක අපි කරන්නේ ගත්ත විදිහටම ආනාපානය සුකරන යනකොට දවසක් සංගත වෙන පටන් ගත්තා ගෞරවයෙන් අපේ ආයතන වලට බාහිර අරමුණ ඇතිවීම නිසා වේදනාවක් ලැබෙනවා. වේදනා ස්කන්ධයේ සැප වශයෙන් ලැබීමේදී ඇතිවන මේ විඳිනට ඇලීම නිසා කාම රාග ඇතිවී සංනාව උපදිනවා. සිතක ලෝභය උපදිනවා. එසේ නැත්නම් එසේනම් ස්වාමීන් වහන්සේ වේදනා ස්කන්ධයේ සැප උපදින තැන ආයතන ස්පර්ශයේදී මේ වේදනා හේතුඵල වශයෙන් අනිත්‍ය වශයෙන් විපාකයක් ආධිනවයක් ලෙස නිදීපල ඊ ගැළවීමක් ඒ කියන්නේ ඒහා සිත සංස්කාර විඥානොත් නොදී නවතා ගන්න පුළුවන්ද පරිජානන කරන්න පුළුවන් කියලා. මේ ඇත්තටම මේ සාමාන්‍ය පොතේ උගන්වන ක්‍රම මේක උනාට දුකට හේතුව සත්‍යසත්‍ය දුක්ඛයට හේතුව තණ්හා විතරයි වෙන්න තියෙන්නේ ද්වේෂය වෙලා නැහැ මොහය වෙලා නැහැ ඒකෝනේ මේ කියන විදිහට අපේ ආයතන වල බාහිර අරමුණු හැපි නිසා විඳනයක් ලැබෙන වේදනා ස්කන්ධයේ සැප වශයෙන් ලැබීමේදී විඳලේ සැප වුණොත් මේ ප්‍රත්‍යක්ෂණය හරි ලැබීමේදී ඇති වෙන විඳනයේට ඇලීම නිසා කාමරාගයන් තණ්හාව පොදුනේ ඒතකොට ගැටෙන අරමුණක් આવුත් මේ කියන මූල ධර්ම විශ්ව කරලා දෙන්නේ ගැටුමක් හෝ ද්වේෂයක් හෝ මදනීමක් අක්කම මේකෙන් කියන්නේ. එතකොට අපේ සංසාරේ භවගාමීට බැඳෙන භව නිත්‍ය තුලින් එකක් වෙනවා කියන්නේ. ඒකට ගැටීමක් ඇති වෙන කොහොමද සංසාරේ වෙන්නේ? ඒක ගැටීමක් කලීමක් නැති නොදැනීම කොහොමද කියලා මේක කියන්නේ. ඒක නිසා මේක තර්කයේ එහෙම නැත්නම් කියනවා නම් අන්වේ ඥානෝනේ පැත්තක් කියනවා. ඒ අනුව අපිට සිද්ධ වෙනවා ද්වේෂයක් ආවත් ද්වේෂය විස්තර කරන්න ගියොත් කියන්නේ අපිට කවදාකවත් ද්වේෂයක් ඉන්නේ නැතිලු මේ ලැබිච්ච දේ මට මේක දෙනවා. මේක දෙනකොට මට මේක ද්වේෂයක් එනවනම් ඉන්නේ මේක වැඩි හොඳ එකක් ගැන අපේක්ෂා කරොත් තමයි. මේ ප්‍රොඩක්ට් එක දන්නේම නැතිවක් නම් මට මේක පිළිබඳ ද්වේෂයක් කාර්යයක් නැහැ. ඒ නිසා මේකට ද්වේෂය එන්නේ මේට වඩා හොඳ එකකට තිය ආසාව නිසාමයි. ඒ තරම් තමයි ආසාව. එනවා පොඩි දරුවෙකුට කොයි දේ දුන්නත් එයා ප්‍රිය කරනවා. මොකද එයාට දන්නේ නැහැ ඉස්ලාම කාර දකින්න. තරුණියනට බලවත් තමයි දේවල් දැකලා හොඳ දේ මේ ආසාවෙන් තමයි නරක දෙයක් ලැබුණොත් නරක දේ නිසායි හොඳ දේ ලැබුණේ කියන ලැබිච්ච නරකත් එක්ක ද්වේෂ කරනවා ඒ රාගයෙන් හැමනලා. ඒක ඒක ආසාවසුලි සහ රාගයෙන් තුලින් මේ විභව තණ්හාවලින් ඉස්සරහ. කාම තණ්හා භව තණ්හා නෙවෙයි තියෙන්නේ විභව තණ්හා නැසීමේ ආසාව. වෙනස් සිටිලක් වෙනවා. මේ නරක ප්‍රොඩක්ට් එක දුන්න නිසා තමයි මට හොඳේ කියන්න හම්බුනේ ඒ සමේ ඒකම විනාශ කරා. ඒ විනාශ කරන්නේ මේකට හොඳ එකක් ලබා ගැනීම හැබැයි ඒක භව කාම රාග භව රාග නෙවෙයි විස්තර වෙන්නේ විභව රාග නිසා මේ කියන සන්දර්භය බඩේ මානසික විද්‍යාවට අහුනේ ගොඩක් නෑ. ඒකෝ ශීලයේ උන් එකම කියන්නේ සෙක්ස් ඩ්‍රයිව් එක නිසා. සමාසංශ දුනක්. අපිට බලනකොට දෙත්ටි ස්ටීක් එකක් තියෙනවා. හරි නැත්නම් වසක්. හරි නැත්නම් කොච්චරක්. හරි නැත්නම් පයින්නවා. සීන එකක් ඇතුලේ අපේ හැම කෙනාගේම තියෙනවා. ඒ වගේ අපි මේ ඉන්නේ මට ඒ ප්‍රමාණය ඒ જાති ඒකම. මේ කියන අනිසා මේක තමයි අපි සාමාන්‍ය පොත්පත් පුරගන්න ඉන්නවා. වැරදි නෑ. මතක් නැන්නේ සමීකරණ මේ උගන්වනවා නම් දෙපෙද සංකීර්ණ ද්වේෂය තුල සංසාරක බැඳලා ඇති ඊටත් දෙය සංකීර්ණයි අපි අර කියපුවට අදුක්කමසුකේ නොදැනීමේ අවිද්‍යාව තුල සංසාරක බැඳලා ඇති හලනම දේශනාවේ මුක්තිසරණ භාවනා කරගෙන එකක්වත් ඉස්සර කළ නැත්නම් මේකේම සර්වඥතාඥාට අවුලලා තියෙනවා ඒ නිසා මේක මේ මේකේ ප්‍රතිපලවල දෝෂයක් නෑ නමුත් මේක අනිෂ්ඨාව කියලා ගන්නවා ප්‍රවිෂ්ඨයක් වෙනවා. පටන් ගන්න ආරම්භයේ මේක හොඳයි. ඉස්සරහට යනකොට අර සංකීර්ණේවත් යන විශ්මක පටන්. ආනාපාන සති භාවනා වැඩිමදී උස්ම ගැටෙන තැන කෙරෙහි අවධානය යොමු කිරීම ආස්වාද ප්‍රසාර දෙකීම ජීවිත. ප්‍රසාදයේදී උස්ම ගැටෙන තැන ප්‍රකට වේ නොවේ නිසා මිසි උපදේශ පදබ කරනවා. ඒ ඉතින් පස්සේ තේරුම් ගන්න තියෙන්නේ මේකයි ආස්වාද ප්‍රසාර කරනකොට ආශ්වාසයේදී පමණක් නැත්නම් ප්‍රශ්වාසයේදී දැනෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. නමුත් ඒකකොට දන්නවනම් ප්‍රශ්වාසයේදී ප්‍රශ්වාසයේ හැපෙන්නේ නැතුවට හිත හිතනවා නෙවෙයි ශබ්ද දිගේට කියලා නැහැ වේදනා දිගේට කියලා නැහැ කියන එක ප්‍රශ්නේ නැහැ. ඉන්දියා කරුම් නැතුවට හිත නන්නත්තර වෙලා නැහැ. ඊගොල්ලෝ ප්‍රශ්වාසත් ලබන්න හිත ලෑස්ති නැහැ. එන්නේ කිනෝනියක්. මේ සතෙක් පස්සේ එනකොට යනවා. අතා පිටිපාර දුවන සතෙක් යන කුකුලෙක් කියන්නේ. කොනොට එකපාරට ලේ පාර හිටිනවා. අනිත් පාරේ අහුවෙන්නේ නැහැ. නමුත් තනින් තනින් අර ලේ ගෑවිච්ච පාරේ අහුවුණා අපිට පාර දෙකම අහුන්නේ නැතුව ගමන ගස් අල්ලන්න පුළුවන් තාක්ෂණික. දෙකම තියෙනවා හොඳයි. නමුත් එකක් අහුණා කකුල කියන්නේ නැහැ. ඒකම හම්බෙන්නේ නැහැ කියලා බය වෙන දෙයක් නෑ. ඒ වගේම තත්ත්වයකට හම්බ වෙයි කියලා ධෛර්යයක් ඇති කරගන්න. සංපස්සනාවේ වේදනා පස්සනාවට පිවිසි යෝගාවදයට ඒ අවස්ථාවේදී ගැටිව කායික වේදනාවක් දැනුනොත් ඒ තුනී කරගන්න ආකාරය වෙනවා දෙන්නෙ ඒ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි යන සිතිවිලි වේදනා පහ කරගන්න අපක්වා කෙනෙක්. ඒක තමයි මේ දැඩි වේදනා තුනී කරගන්න හදන්නම දැඩි වේදනා කෙරියත්තා වූ ද්වේෂය. ඒක දකින්නට ඉතින් අමාරු වේදනාවක් එක්ක කරන්නේ. වේදනාවේ ඉන්නකම දුක් වේදනාත් එක්කම පරිගාංශයයි සම්පූර්ණ දෙන්නාට අපිට කියන්නේ දුක් වේදනා වෙනකොටම අපි මේ පිටිපස්සේ මතු පිට පේන්නේ දුක. නමුත් ඒක අපිට දැක ගන්න බැරි වෙන්නේ අත මොහා කරන්නේ නැත්නම් අර කැටලක් එක වඳුන්නේ ද්වේෂය. ද්වේෂය කියන දායක කවදාකවත් මෙනෙහි කිරීම අල්ලන්නේ නැහැ. වේදනාවේ ස්වභාවය දැකන්න බෑ. ඒක නිසා අපිට වෙනවා සතු වේදනාව තව දුක වේදනාවකට වෙස්සම් දැනගන්න. අපි කියන ආලවට්ටම් කරනවා කියලා. හැඩදාන් ගතියක් තියෙනවා. සැපේනකොට කැමති වෙන සහ දුකේනකොට එකා වෙන ගතිය. අන්න ඒකත් දැක ගන්නා සුළුව මොකද දැක ගන්න ඕනේ කියන හැඟීමක් ඇති වෙනවා භාවනාවේදී. නිසා දුක් වේදනා වෙනකොටම මේකට නොදකින්න පටන් ගන්නවා කියන හැඟීමක් එනවා. අන්න ඒක දැක්කම ඒකත් එක්කම දැක්කම ආයතන දැනගන්න පුළුවන් වේදනාවට එනකොටම අපි විදියන්නේ නැහැ. ඉස්කන්නේ නැහැ. කාලවට්ටම් කරන්නේ නැති ඒක තියෙන තාක්කල් වේදනා වේදනා සූත්‍රයෙන් දක්වනවා සපකෝ දුක. ඒ නිසා මේකෙදී ඒ මූල ධර්ම මේ වශයෙන් ලෑස්තිලා යන්න දුක් වේදනාවක් එනකොට එන මේ ප්‍රතිගහන්සේ නිරුස්සාසික ගතිය දැක ගන්න පුළුවන් වුණොත් ඒක ඇත්තටම ලොකු ජයග්‍රහණයක් ජීවිතේ. ඒ කියන්නේ මේ ඡන්දෙට ඉස්සෙල්ලාම දැනගන්නවා මේගොල්ලෝ මොන එජෙන්ඩා කරපු මේ අපිට ඡන්ද කරපු දෙන්නේ. ඊළඟට පස්සේ ඊට පස්සේ අපිට කොහොමද බයිලා වුණත් අපි දන්නවා ඒක ඉස්ලාම ගොල්ලෝ කරා තමයි වෙන්නේ හදන්නේ අපි කොන්ටලම නැහැ. ඒව නැතු කෑවොත් ඊට පස්සේ ඉතින් සොරි තමයි කියන්නේ. සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ ධම්මා අනාත්තා ගෞරවයෙන් සරණසුමි අනාත්මය ගැන කියවෙන විට පමණ සබ්බේ ධම්මාය සඳහන් වෙන්නේ කොමන එකක් නැද පැහැදිලි කරගෙන ඉඳසිටින්නේ. සංඛාර කියලා කියන්නේ ලෝකයේ තියෙන දේවල් වලින් අපිට අදාළ කොටස. අදාළ නැති දේවල් සංඛාර වෙන්නේ. ඒක විශේෂයෙන්ම මානසික කුසලීත්‍යය අරබතන් වදාගන්න තියෙනවා. ඉදැක්ක නැති අහගෙන දේවල් වලින් කවදාක අපිට කෙලෙස් උනේ. ඔබ දිනේ අපි ලක්ක දකින්න ගන්න පුළු ප්‍රදේශයෙන් තමයි. නිසා අනිත්‍යත් එක්ක දුක්ඛත් එක්කපත් උනත් ඒක අපිට අදාළ වෙන්නේ මම කියාගත්තට කියපම්. මම කියාගත්ත නැතිව අනිත්‍ය උනත් කොහොමද අපිට ඒක ඒක උසාවියට ආපු නඩුවක් නෙවෙයි. ඒක කේස් එකක් නෙවෙයි. නිසා අනිත්‍ය දුක ඉන්නේම මම කියලා අල්ලගත්ත දේ. ඒ තමයි සර්වඥ දේශනා කරන්නේ. ඒකතෝ ජාති ශෝක ප්‍රේමයෙන් අපි යම කැල්ලුවාද ඒකමයි දුක. අපි යමක් මගේ හොඳයි මගේ මේක මගේ මනාප කියලා යම්මක් ඇල්ලුවා මේ සංසාරේ දේවල් වලින් ඒක දුක් වෙනවා හරියට කියනවා නම් අපි බුකේලායිට් එකට ගිහිල්ලා අපි කෑම ගොඩාක් තියෙනවා අපි ගන්නේ මුළු මේකම නේ මුළු මේකම ගන්න බෑ ඇත්තටම ආසයි ගන්න ගන්න බෑ අපිට ටිකයි ගන්න ඒ නිසා අපි අපේ රුචි අල්ලන මොනමනසේ නම් ටෙස්ට් දේවල් සර්වස් දේවල් ජීවනයේ කාර්යන සීනි දේවල් අල්ලන ප්‍රොජෙක්ට් එකේ තියෙන ගාන තේල් බෑම ගන්න. ඒකේ තම පුදුලා තියෙන. ඉතින් කාමුගේ තමයි රස වෙන්නේ. මේකම අල්ලන්න බෑ. ඒරියක් කරන සීනි කාලා එයා බයින්න මේ ශරපෙක් කරනාට අන්න මම උගා කන්ට්‍රෝල් කරන ඉතින් අද මට රස ගන්න කවලා. ප්‍රොජෙක්ට් එකේ එක බයින්න බයින්න මම උත්තර ගන්න ගෝදායන් කන්ට්‍රෝල් කරන ඉතින් අර කන්නේ කියලා කොහොමද ඒකමයි ගන්නෙ. කාලයකට බයි. මේක රසය අර දෙන්නේ යා දන්නේ රස අල්ලපු දේ විතරයි. ඒක තමයි දෙන්නේ. ඒක තමයි ඕජා රැඟට යන්නේ. ඒක තමයි රස හෝ රස වෙන්නේ. නමුත් මේ තෝරන තේරිල්ල මේ දැනන්නේ කනගේ අයිතිවාසිකමක් නෙවෙයි. තෝරන කන තමයි ඒ වගේ නම් මුළු ලෝකෙම නිකන් කුපේ දාච්චා. ලෝකෙම ඇටෝමේෂන්. අපි හැමදාම කන්නේ. ඒ අපි සංසාරගත, ජම්මගත, උරුමයාගත උරුමයක්. කොහේ කරගෙන ගියත් අපිට ඒ දේම ඉල්ලගෙන ගන්නේ ඒ සංසාර කර්ම රූප වැඩ ගන්නයි. කොච්චර හේතු ෆුඩ් තිබුණත් අපි අර කන්නේ අර. ඊට පස්සේ අපි මුළු මේෂෙම රසය වීගයි කියලා කිව්වට අපිට කතා කරන්නේ අපි කාටවත් පුංචි ටිකක් විතරයි. ඒ වගේ මේ ලෝක සැකදුර කියලා අපි තීන්දුව කරන්නේ අපිත් එක්ක ආරමුණු වෙලා සාපාදගත වෙච්ච අරමුණු ටිකක් එක්ක විතරයි. අපි දෙන්නේ දෙගොල්ලෙක් ලෝක දිහා බලනකොට දෙන්න දෙපැත්තකින් බලන්න බන්න දෙන්න කවදාකවත් එකම දේ විදිහට රස විඳින්න බෑ රස විඳින්න බෑ ඒකට කටුකුරු සංඥාන හොඳ කොමාවක් කියනවා ජීවාන්තට ආරම්භ වෙලා භාවනා කරනකොට සමගොල පක්ෂිකාව කඩ තියෙන තන කිනි බින්දුවකින් දෙකම වෙන ඒකෙන් මට දැන් පේන ලස්සනට ඒ වර්ණ හතක් මයනක වාඩි වෙන එකට කියලා බලපන් දුවට ඒකට පේන්නේ ඒ බිඳුව පේනවා. ඒ බිඳුව ඒ කෝණයට විතරයි වර්ණ විශ්ලේෂණය සිදු වෙන්නේ. මම කියනවා අතන තනකොළ අරුතිය. තනකොළ ගැන පිළිගන්න තියෙන්නේ. ඒකේ වර්ණ විශ්ලේෂණලා දේ මේ මේ දේතුන පේන. රෝමන්දුක නමයි කියලා මට පේන. මේක මම බලන කිසිමුනේ නෙමෙයි බලන්න. ඊට පස්සේ එයාට එතන කියලා මම අයින් වුණොත් දැන් මට පේන. අනිත්‍යම මේ ඇන්ගල් එකේ විතරයි දේතුන කැඩලා පේන්නේ. දේතුන කැඩෙන්න ඕන ශක්තිය හැමතැනම තියෙනවා. එක බලන එක තමයි ලෝකේ වැඩ කරන්නේ. ඒ බලන එක වැඩ කරන කර්ම ශක්තිය, චිත්ත ශක්තිය, උතු ශක්තිය, චිත්මේ ධෛර්ය ශක්තිය මත ඉතින් අපි හිතනවා මගේ ඉතර ඉන්නේ කියලා මම වගේම මේ මේ බලන එක ජීවම යනවා එයාට දෙන්න දෙන්න ඕනේ, එයාත් බලන්න ඕනේ කියලා කියනකත් අපත්. ඒ නිසා සංස්කාර කරගන්නේ ඇතුන් මිසිය කණේ කරනවා වගේ ලෝකේ තියෙන දේවල් වලින් ඇදගෙන යන එකක් මෙහි තියෙනවා. නිදාගෙන ඥානක් මේකේ. ඒ කාපුටි තමයි සපයි දුකයි මොනවා හරි කියන්නේ. නමුත් අනාත්ම ධර්මයේ යනකොට අපි ගත්ත අල්ලගෙන නැත ඒක අනාත්ම කරා. ඒක ෆිසික්ස් වල ඒක කොහොමද තේරුම් ගන්න. ඉස්සර ගන්නවා කිසිම දෙයක්. ඒම දෙයක් නැහැ. හැම ඉලෙක්ට්‍රෝනයක් ප්‍රෝටයක් ප්‍රෝටෝනයක් යම් කිසි හැසිරීමකට ආවා. ඒක ආත්මයක් නිසා වෙනකක්. ඒකට අපේගේ තියෙන සජීවී සවිඥානික ශරීරයේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන එක අජීවී ශරීරයක තියෙන කිසිම වෙනසක් මේක මෙහෙම වෙන්න බෑ මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් කියලා තමයි ඔය සර්වබලධාරී කෙනෙක් වවලා මේ කිව්වේ කවුරුත් කරනවා මේ ඉලෙක්ට්‍රෝන කවුරු හරි කරකවනවා කියලා ඒකෙන් හැදෙන ඔක්කොම කියලා මේ මේකේ තියෙන මේ මේ සාර්වභෞම නැත්නම් යාපි ගතිය දකින්නට කෙනෙක් හිතන්නේ මේ වගේ හැම දෙයක්ම පිළිවෙලට යන්න කවුරුත් පිටිපස්සෙන් ඉන්නවා. න්‍යාය ධර්ම නෙවෙයි. ඊයේ කෙනෙක් ඉන්නවා. ඉතින් ඒකකොට ඒ කෙනෙක් ඉන්නවා මේ කෙනෙක් මගදී ඉඳ දුර පැටලෙලා. ඉතින් ඒක පිළිබඳව ඔය වජිරාරාමේ වගේම සංස්කෘතිය ධර්මසනසේ ඉන්න වේදිකේ බණක් කියලා කිව්ව පැහැදිලිව කිව්වා. ඒ සංස්කෘතිය කිව්වා මේ ඊ ආගම් වල සත්‍ය කියන්නේ දෙවෙනි වහරවල බලදාන. හැමදේම කියන්නේ omnipotent omnipresent. සර්ව ව්‍යාප්ති වූ සියල්ලම දැකලා වූ සියල්ලම දන්නා වූ නවකාරකෙක් තමයි මේ මවල තියෙන කියලා මිනිස්සයා කියනවා. අපි මවල තියෙන තේ ඉලක්කම ගන්නකොට ඒ උන්ද මවල තියෙන මිනිස්සු. මේ යට ඉහරන් බැරි නිසා එහෙම කෙනෙක් ධර්මීය කෙනෙක් හදාන්න එයාට හේතු කරන මේක මූල කරකොල දුන්නේ එයා තමයි කියලා හේතු කරලා තියෙන ඇත්තටම මම කාර්යය මවල තියෙන මනුස්සයා. සංසාරේ මේක ඉලා ගන්න බැරි නිසා ඒ අනුපුරවන දෙ කෙනෙක් මවල දැන් ඉස්සරහට සම්පූර්ණ නමුත් සියලුම දේවල් අපි මගේ කියන ගැටුමක් නැත්නම් අපි සියල්ලම දේවල් වල කිසිම ආත්මසාරයක් නැති බව සත්‍ය ධර්මානස්සක් සතිය යදී සංඛාරා මිච්ඡා දුක්ඛ කියන්නේ මේ ලෝකයේ තියෙන අනිත්‍යතර සත්‍යෙ මාත්‍රා ගැටි කුටි විතරයි. ඒකෙන් තමයි මට අනිත්‍යත්ව දුකක් වෙන්නේ කරදරයක්. මට ගෙන්සෙන් දේවල් අනිත්‍ය වුණා නිත්‍ය වුණත් මට අදාළ නැහැ. ඒක විතරක සංඛාර වෙලක් නෑ අනිත්‍ය දුක වෙන්නේ. ඒ නිසා සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ ඇටෝමිස් කියන කාර්තිකේ තමයි රසමය. ඒක ඒක ගන්නේ ඒකට මෙයා යන්නේ කර්ම රෝගන් උනත්. ඒ කියන කර්මය අනුව පුරුෂත්වයන් අනුව පෞරුෂත්වයන් අනුව ඒ දුක බෙදාගෙන බලමු. සම්දාන සම්පූර්ණ කරන රසායනික ඒක තුළ සම්මාන චිත්‍රයක ගුණා වගේ තමයි අදාළ දුක් ටික මේ යාග්‍යෝලි හදාගෙන බලන එක අනිත්‍යක දුක්කට වෙනවා. නමුත් ඒ සජීවීව කජීවීව සියලුම වස්තුන් සම්මනියම් චිත්තනියම් තුමියම වලට වැඩ කරනවා මිස ආත්ම ශක්තියක් එකේ නැති නිසා සීල ධර්ම සත්‍යීය ජීවිතයල්ම අනාත්ම භාවයේ වඩා කරගෙන ඉඳ හරියටම කිරලමෙන් තමයි ඒක ආකර්ෂණයේ වචන පාස්කෝ. සර් ස්වාමීන් වහන්සේ මරණේ සීකීමේදී විහා පිළිකුල දැනි. මගේ යථාර්ථයක් බව වැටේ. මරණානුස්සති වෙනීමේ විහා පිළිකුල නැති කියන ආකාරයේ පැහැදිලි කර දෙන්නේ ඉලක්කය පැහැදිලි කරන්න බෑ. මරණාසුති වලින් පිළිකුල සුනිවියන ආකාරයකින් කරලම බලන්න. අන්තිමේ මරණාසුතියෙම මේ විහා පිළිකුල තුනී වුණාට ඒ සියෙන් සියයි. මරණාසුති නිල මේක මම නෙවෙයි මගේ නෙවෙයි අපි නෙවෙයි කියන විදිහට ත්‍රිලක්ෂණයෙන් මේක හරහා යනකම්ම කෙලවරක් වෙන්නේ. මරණාසුති සුගාන තියෙන පදවල කටු කරෝෂණ පිළිකුල අඩු කරන්න, ඊය අඩු කරන්න නමුත් මරණස්සේ සමතේ සම්පූර්ණ මරණ බිය කරන්න බෑ ඒක සෝවාන් වුණත් හතරයක් විතර සැනිටි තියෙනවා කියන හතක් අත්පරම සම්පූර්ණයෙන්ම නැති කරන්න අනාගාමී මාර්ගය හෝ අවියක් වලින් යන්නේ අනාගාමී වෙනවා කියන කෙනා ආර්යයල් ආයෙන්නේ නැහැ. ඒක නිසා මේ මරණාසුත්‍ය වැඩිමින් තුනී වෙන ආකාරයේ පැහැදිලි කර දෙනවට වැඩිය මරණාසුත්‍ය වඩන්නේ කොහොමද කියලා වුණා නම් අන්න ඒක ප්‍රෝජනක් නෑ සංකාඩක් විශ්වාසම් බෑනේ බයක් කොපිස්කුලක් සෞඛ්‍යතර ගුණාට නොවෙනවත් නෙවෙයි තමයි පිටතර උලාගන්න බෑ කියන මනේ ස්වාමීන් වහන්සේ කරුණාකර පු탁 යන පුද්ගලයා සහ කීලෝකාපන්න සත්‍යයන් පහදා දී ඒ දෙදෙනා අතර දෙනස පහදා දෙන්නේ ඉලා සිටිමි. ඒ මෙතන පු탁 යන භූමිය ඇත්තටම කඩලා ශීඝ්‍රමයපත් වීම අපි කියනවා සෝතාපට්ටි මාර්ගඵලයටපත් වීම කියලා. ඒක සිදු වෙන්නේ සංකරුපේ ප්‍රඥාන්ති ගිහිල්ලා ඒ ගෝත්‍ර භුඥානේ කාම ලෝකේ නැත්නම් මේ ලෞකික පැත්ත ඉක්මවලා ලෝකෝත්තර පැත්තට යන්නේ. සමුතර සම්මසන ඥාන අවස්ථාවේදී ඉස්සල්ලාම වතාවත මුංචි මාංශෝක නෙවෙයි. සැටිත්තක කලාප වශයෙන් මේක අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මයේ ටිකක් ලාවට තේරෙන්න පටන් ගන්නවා. මේ කියන හමාංශෝටම බහලා නෙවෙයි පොදුවේ තේරෙන්න පටන් ගන්නකොට දැන් එනකොට ඒක පිළිබඳ කියන ප්‍රේමයක්. මේ කොච්චර දුරක් මොනවා කරුවත් මේක අනිත්‍යයි දුක අනාත්මයි කියලා ඒකත් එක්ක අර දැටි බන්ධන නැති වෙන එක සම්මසන ඥාන අවස්ථාව විශේෂයෙන් ඒකෙන් තමයි අපි අත්පස්සනක් සහගන්නේ. ඒක ඇත් වෙනකොටම මේ අර කියන උපමාවකට අම්මට දරුවෝ කියන ඔළුව තුනේ ඒ තුන්දේ නම රාජ්‍ය ප්‍රෝහිතට පස්සේ රජුගේ මර නඩුවට පත් වෙනවා. ඒ පත් වුණාට පස්සේ වදකාරාට ගිහිල්ලා විශාල සෙනඟක් මැද යන්න බලන් ඉන්නවලු. කලින් දරුවා මරනවා. ඒක රජුගේ ඉතින් දඬුව ක්‍රියාත්මක කරන බවට වග බලා ගන්නවා. අදත් ශ්‍රේෂ්ඨ පරිවිශකාර බලන්න. දෙවෙනි එකනත් මරණකොට අන්න තුන්වෙනි එකන පිළිබඳ බලාපොරොත්තු අසාර. යාකරන දෙයක් නෑ රාජ්‍ය රාජ්‍ය රෝහල තියෙන දීලා තියෙන්නේ එකක් නෝ එකක් නෝනම් ඉතින් තුන්වෙනි දරුවා පිළිබඳකින් අන්තර්ගත වෙන්නේ අනිවාර්යයෙන් එකක් සම්මතයෙන් ගන්නවා වගේ ලකුණු පේනවා. අනේ මේ සම්මස්තඥාන යනකොට කුංචි කුංචි අංශවල නෙවෙයි හිතතම විෂද කරලා නෙවෙයි දල වශයෙන් පේනවා දිරලා දිගාන් කියන එක. ඒ නිසා කියන සාමාන්‍ය ඔය කැටයන් කොටලා අවුද ජීවත් කරන හදන්නේ හොත් දුක්කේක වගේ හොඳ හයියෙන්. අපි දන්නවා ඊයේ ගුණ මෙදෙල් කියලා. ඒකේ කැටයන් කොටක්. ඒ වගේම ඊයේ දිරලා කියලා ගන්නවනම් වැඩේට අවුදේ හදලා ගන්නේ නමුත් ඒ කැටයන් කොටක් ගන්න ගන්න එක වැඩි කල් පවත් ගන්න බෑ. මේ ඊයේ දිරලා නැත්නම් මේක මේ ගුණ මෙදෙල්. එහෙනම් මේක ගිනිසප්පු නිරෝධක හදන්නේ අනිත් වගේ නිය දිරක් එකක් වගේ ගන්නවා. ප්‍රධාන වශයෙන් අනිත්‍ය දුක්ඛත් වෙනකොට ඒකට කියන්නේ සුද්ධ සෝතාපන්න කියලා මේකකට සම්බෝධි පරායනෝ කියලා එයා ඊට පස්සේ ඒ ලැකපු නිසා නැවතත් ආනවස්තුන් ශ්‍රී ජීවිත පද්ධතිය කියලා ආදරය කරා. සීනමයි කෙලස් බැඳීමක් තියෙනවා. මේ බැඳීම මට දුක දෙන බව දන්නවා. කවදාක සාක්ෂාත් කරන්න බැරි බව නිසා කියන්නේ ශ්‍රීලංකාවේ ගියත් තදේ බලි ශක්තියක් නැගා. පාණී පැත්තටපත් වෙනවා කියලා කියන්නේ චිලසෝතා කන්නේ ඒක කියන්නේ විශේෂයෙන්ම සම්මානේ පක්ෂේ පරිඥාන හේතුඵල ධර්ම තේරුම් අරගන්න මට්ටමට ඒකෙන් පස්සේ තමයි සම්මතඥානය සම්මතඥානය යනකොට පුළුවන් සුළුසෝතකන්නයි කියලා මේ හේතුඵල ධර්මයක් මේක කියනකම් මම නිසා මට වුණා නෙවෙයි මගේ වැරද්දක් නිසා වුණා නෙවෙයි මේක තමයි ස්වභාවය කියලා තේරුම් ගන්න ඥානය තමයි සුළුසෝතකන්න ඥානය සම්පූර්ණ කරන්නේ අතුවාදීදී අතිවිච්ඡ විතර කිරීම තමයි ආනාපාන සති භාවනා වැඩිීමේදී කාය ආයතන සහ මන ආයතන පිළිවෙලින් හටගෙන විරෝධ කරන ආකාරය වැටේ. පිටිමේ ආයතනයන් එකිනෙකට හේතුප්‍රත්‍ය වශයෙන් පවතින බව. මේ සංදේශාගය දැකීමක් දැකීම එබැවින් අනිත්‍යතාවයේ දැකීම විදර්ශනාව ගැන පැහැදිලි කරන්නේ. කොහොමද දකින්නවා කියන එක මේ අපි අර දේශනා වලහා කළා වගේ ප්‍රඥාණයට අන්වේ ඥානයට අහුවලා දකින්න කියනකොට ප්‍රත්‍යක්ෂය අනුසිද්ධ වෙන ප්‍රත්‍යක්ෂ ඥානයක්ද කියන එක මේ කියලා කියනවා. කෙසේ නමුත් මේ වැඩේ දිගට කරගෙන යනවා. අන්වේ ඥානකේ චිත්තාමය ඥාන ඥාන තමයි තේරෙනවා. වැඩි දුරට කියන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ ඥානයක් ඒ සිතන කුතිලගේ උච්චාරකම් වල වෙනසක් පෞරුෂත්වයේ වෙනසක් තියෙනවා. ඒක එයාට විතරක් නෙවෙයි භාවනා කරන අය ඉන්න අවශ්‍යම පෞලයටත් තියෙනවා. මේ මොනසයිසරෝගේ ගැටෙන ගැටියක්. වෙන ගැටුම් ගැටියදී අන්න ඒකෙන් තමයි තේරෙන්නේ ඒ නිසා මේක දෙවන්නේකට සාතික කළ කියනම මොකද මේ චින්තාමේ සහ විපස්සනා ඥාන දෙක ඕල්ගෝල් සහ රත්තරන් දෙක වගේ වරණකකුයි මැනිකුයි ඒ ජීවිතේ කොයි එකද මැනික නැද්ද කියලා බලන මේක ඒ ශික්ෂාන්ට ගියාම ඇත්තටම කටපන්න ඔය කියන එක රෙවෙන් එකට කලම් කරලා ගැහුවොත් ඒක අඳුරන අමාරු ශික්ෂින් දැසි කරපේ කරලා ඉඳලා යලන්න නැත්තම් අල්ලන්න ඒක වැටෙන්නේ ශික්ෂ මූල ගන්න අයිපතේ රේ මූල ගන්න ඒ වගේ තමයි මේ චින්තනඥාන විපස්සනාඥාන හොඳම වෙලෙ තමයි ඒක නැවත නැවත කරනකොට කියන්නේ. උදේවයි ඥානෙ ලැබීම යනු සම්මාදිට්ඨිය ඇතිවීමද සෝතාපන්න ඵලෙ ලැබීම. වචන පටලවගෙන ඉන්නේ ඉතින් නම් සාමාන්‍ය කියනවා විචිසුද්ධි උත්කෘෂ්ඨ අවස්ථාවට යනවා කියලා කියන්නේ සම්මත ඥාන වගේ පහළ වෙනින් සංකල්පන කිසිදේ පන්නලා එනිසා නමුත් ඒ ඥාණයට පිවිසුම මිසක් ඥාණය කියලා ගන්න පොතක් කියනවා කියන්නේ ඉතිවිසුදී ඇස් වෙලා කියනවා කියන්නේ ඒ පිළිවෙලට වැඩි දිගට යන්න කරන්නේ සංකේත අතුරුනා විතරයි සෝසෙක ඉවර කරලා නැහැ ඉවර කිරීම තමයි සක්කාය දිට්ඨිය නැති වෙන්නේ සෝවන් මාර්ගයේ ඒ වගේම හරියට වෙනකම් අනිකුත් සංහාමාන වශයෙන් අනුශේවිති කියන නමුත් ප්‍රධාන වශයෙන් දෘෂ්ටි කැඩෙන්නේ සීලයේ උදේවය ඥානෙ නෙවෙයි සෝතාපට්ටි ඵලයේ ලැබීමේදී ඒසා උදේවය ඥානෙට සෝතාපට්ටි ඵලයක් නෙවෙයි සම්මාදිට්ඨිය කියලා ගැනීම දෙවැඩි පටන් ගන්න දැන් කියන්නේ මේ තරම් දිනෙ විද්‍යාවේ කියනවා දැනගන්න. ස්වාමීන් වහන්සේ අද ඔබවහන්සේ දේශනා කළ ධර්මයේ කුෂ්ණෝභියන් තන භාවනා මුල් හරියේදී ශරීර වේදා ධනය අතර අචින තත්වයේද හතර ධ්‍යානට සිතපත් වූ විට දැන තත්වයේද කිසිම මේ ශල්ලච්ඡම යාගිය දිනවත්යක් වේ ඒටි වේදනාව අරමු කරන්නේ කෙසේද තත්ත්වයේද මේ කුෂ්ණෝභියන් අවස්ථාවේ ශාරීරික වේදනා සහ සිල් දැනී නොදැනීමේ ස්වභාවයක් ඇතිවිය යුතුමද ස්වාමීන් වහන්සේ කවුරුන් මේක පැහැදිලි කර දෙන කර ඒදී විශ්වනා බලනා ට්‍රැක් කරන්නේ මේ වගේ ප්‍රශ්නකදී මම නම් බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට වැඩ කරන වැඩිය සමණ්ඩ සිද්ධ වෙන්නේ මොකද්ද කිව්වොත් නම් ඒක කියන්න පුළුවන් අර්ථ නෙවෙයි මේක නෙවෙයි කියලා වට පිළිපස්ස කියවද හොරාගම්මයි කේ පේනවා වගේ මේ හොරාගම්මයි පේනවා මේ විදිහට මට කුඩුලික තාත්තා ඥාන ගෙවන්නේ නැතුව විදාන්නේ බේස්තන කතාවක් ඥාන ගෙවන්නේ මේ මෙහෙම වුණොත් ඔබට මානවක් වෙයි. මේ මෙහෙමට මොකද? ශ්‍රද්ධාවක් වෙනවා. මේ මට කියන ගානේ මේකයි කියනවා කියලා. ඒක සංකල්පයකට කරනකොට මේ කිසිම බැරිද මඟුලට ගහගා ඉන්නේ මම භාවනා කරන මට මෙහෙමයි වෙන්නේ කියනකොට එතකොට නම් යම් කිසි විදිහේ සංවේදනයක් වෙන්න පුළුවන්. මේව හරි අමාරුයි. ඒක ඇත්තටම අසාකච්ඡයි. ඒක සම්පූර්ණ විදිහට සම්සාරකතාවට සාදු කරන අදහස්පත් කරන වෙනවා කියන පෞද්ගලිකයක් කියන සමාජයට හානි වල කැමති නැහැ කියන්නේ. නමුත් අපිට ඒක නම් හම්බෙලා කරන්න වෙලක් නැහැ. ඒකේ මම ටිකක් තව කෙනෙකුට කතා කරනවා. ඒ නිසා සමහර ප්‍රශ්න අහන්න පසුවනවා කියලා හිතන අඩුත් නැහැ ප්‍රශ්න එනවා හැමදාම අඩුවක් නැහැ. ඒකම ඉල්ලා සිටිනවා මේ වෙනුවට භවනා කරලා තමන්න වැටෙන්නේ මේකයි කියලා කියන්නේ. එතකොට නම් හරි ඉගෙන ගන්න යම් කිසි ප්‍රමාණයකට මේක ප්‍රමාණිකයක් කරන්න පුළුවන් මේක කියලා අල්ලන්න. බුදුන් වහන්සේට වදින විට යේච බුද්ධ අතීතාත යේච බුද්ධ අනාගත සම්පත්තිපන්නාදී යේ බුද්ධානන්දක් සබදානි ජීව ප්‍රතිපන්නාදී බුද්ධයන්නේ චේම කුමාර්ය කර්මයන් පහදා දෙන්නේ. අතරම අතීතා කියන එකක් පහදන්න වෙනවා අපිට අනාගතා කියන එක ප්‍රතිපන්න කියන එකේ අපි මේකදී සාධාරණ කරන්නේ සම්මුතිගත පිළිකලා අපි සඳහන් කරනවා සර්වඥාන්සේ මනෝබන්දාය වාක්ඛණ්ඩාය වශයෙන් සාර්මිතා කරනකොට 5 ලක්ෂ 12000 20ක් කුසල යනවා කියලා දැක්කයි. කියන්නේ අපේ ගෞතම රහතන් දැනුම කියලා හිතන දෙයක්. ඉතින් ඒකට ඒ හිතකෝ 5 ලක්ෂ 12000 තමයි අචීවේ. මත්තර පහල වෙනවා කියලා කියනවා. මෛත්‍රී ආදී වීර්මගුණ සක්වලී දන්ත කල්පේ ඒකට අනාගත වෙනවා පච්චසන්නාසයෙන් ගන්න කියන ගෞතම රහතන් වහන්සේ. ඒ කියන්නේ මේ බුද්ධ කල්ප වලින් කතා කරන්නේ. චිත්තක්ෂණ වල නෙවෙයි. ඒක නිසා මේවා මේ සසුකාරීන මේ සංග්‍රහගත වලින් සද්ධා වැඩි කියනවා. දෝතර බලන් ගියාට අපිට එච්චර ලොකු සත්‍යකෝ ඥානෙට ගන්න අමාරු. විශේෂයෙන්ම ක්ෂණ සම්පත්‍ය පැත්තෙන් බලනකොට ඒ නිසා සම්තාක් දුරාචිකේ බහමන් සියල්ලම සීල බුද්ධ ඥානවත් ලවසිනු විශේෂම වීමද්ද කල්පීමක් කර පහළ වෙන මෛත්‍රී ප්‍රජාන් වාසේ අනාගත ප්‍රජාන් වාසේ වශයෙන් ගෞතම සර්වඥාන්සේ ලක්ෂණ වශයෙන් තමයි මේ වගේ වෙලාවට අපි ඊළඟ වශයෙන් ගන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ සෝතාපට්ටි අවස්ථාවේදී සිදුවන්නේ නිත්‍ය කැඩෙන එක සමාක්ඛ්‍යා නිසා පමණක් නිසා ඒ කාමරාග පිටික යන්තම්කෝ අදේවත් වන්නේද පුතක් ජන අවස්ථාවේදී ඔහුගේ තිබෙන කාමරාග පිටික වලට සෝතාපන්න වූ පසුද තියෙනවාද එතරම්ම සීමාකාරීව සංයෝජන ධර්ම 10 ආපසු ඇති නොවන ආකාරයට රිවර්ටිබල් විදිහට කැඩීම තමයි මෙතන අර සංවේදන ධර්ම පෙන්නන්නේ සක්කාය විචිකිච්ඡා සීලකට බලමස් කියලා. නමුත් මේ සර්වඥාන්සේ සඳහන් කළේ තියෙනවා මනකොළේ කියන පස් වලට සම්බන්ධ කරලා මේ පිටට ගත්ත පස් ටිකක් වගේ කියලා තියෙනවා සෝතාපන්න චිත්ත සංධානයක තියෙන කෙලෙස්. සත්‍යන චිත්ත සංධානයක තියෙන කෙලෙස් මහකොළ වාසනා. ඒෂා නිබුතරේ පත්‍ය කරගෙන ආනවා කොහෙද තියෙන්නේ පස්වැනි පුරවැලියෙන් තියෙන්නේ සංඥාන මේ කාන්ත භාග්‍යතුන් වහන්සේ වහන්සේගේ නියපිට තියෙන බස් අඩුයි මහ පොළේ පස්වැලි කියනවා මානි යම් කිසි සෝවාන් වල හලන කෙලෙස් ප්‍රමාණය මහ පොළොව වගේ මත්තර ඉතුරු වෙන කෙලෙස් ප්‍රමාණය නියපිට පිට දාපු සවල් නිසා මේ කාමරාග පිටිස්සක්න ගොඩාක් දේවල් වල සෑහෙන කපණින්ම සිදු වෙනවා ඒ නිසා මේ අනිවාර්යයෙන්ම වෙනසක් ඇති වෙනවා නමුත් ඒක ගත්ත ගැම්ම කපන ගන්න දිගටම යන්න සුවන්මයි කියලා කර නැතුව දුකටම ආයි ආධුනික චිකිත්සක කරන බිස්නස් මයින්ඩ් එක ගන්න ආයි කරන්නේ යනකොට හැබැයි අර පුත්‍ත්‍යණය බලනකොට වැඩිය පුත්‍ත්‍යණියෙක් බලනකොට හෝ තමන් පුත්‍ත්‍යණය බලන ඉන්නවට වඩා දැන් අර තියෙන කුංචි කාමරාගෙන් ලොකු කරලා පෙන්නන. ඒක තමයි ඉදුරම් ප්‍රේත නිසා. ඒක බොහොම සූක්ෂමයි. ඒක කුංචි දෝෂයක් ඇතුණත් සතෙක් මරුවා වගේ, වරකමක් කරුවා වගේ, රාජපරාජයක් කරුවා වගේ දොස් කියනවා. ටික වෙලාවකට තියෙන සංවේදීකම් වැඩිකම. ජෝර සුසර කරුවාස් සංගීත බාහනයකට පොඩ්ඩක් අත්තු කරොත් ඒ ගොඩාක් මිස්. වැඩ කරන්නේ නැති වෙලාව වගේ නෙමෙයි. මේ සෝවන් වුණාට පස්සේ ඉදිරියට උන එන සංවේදන හරියම සිද්ධට ඇම්ප්ලිෆයි. ඉතින් ඒ නිසා තමන් ගැන චිත්තයි මනසක් නම් තමන් වෙනකට වැඩිය තමන් ගැන ආත්ම විවේචන කරනවා. මෙච්චර කල් මට ධාර්මයේ කරගන්න බැරි නම් කියලා පොක වශයෙන් වුණා ගානක් නැහැ. මොකද අපිට ගුරුසු. ඒක මනින යන්ත්‍රයට හොඳ නැහැ. දැන් තාම සිවුම් නිසා තරක්ෂණේ වැඩි වෙන පිළිචිය ඒක නිසා තාම තිබුණාට වැඩි කෙලස් වැඩි වුණා වගේ කියලා වුණත් හිතාගන්න ඉතිසි. ඒක හොඳටම තේරෙනවා සිල්ලක් ගියාට පස්සේ සිත් කැඩෙන හැටි තේරෙනවා. සතිමත් වෙන්න පටන් ගන්නතර පස්සේ අසතිමත් බව කියන්නේ සමාධිමත් වෙන්න පටන් ගන්නකොට පස්සේ සමාහිත හිත කියන එක තියෙනවා. ප්‍රඥාව කියන එක ලාවට හරි දැනුණට පස්සේ මොඩකම් කියන්නේ මොකක්ද කියන්නේ. එතකන් අපි හිතන්නේ අපි අංග සම්පූර්ණ සියල්ල හරි කියලා ඒක අර මැදින් මැදියා ඉඳ ඇතුලේ ඉන්න තාක්කත් උයින මුළු ලෝකෙම ලක්ෂණ. ගොඩාක් දවස් තමයි උදේම යන්නේ මෙතෙක් කලින් ඉන්න කියලා කියන්නේ. එළියේ ලෝකේ තියෙන කියලා තේරුම් ගන්න ගොඩාක් දවස්. ඒකේ ශ්‍රවණ වෙනකොට සමහර අඳුර කාමරයක ගොඩක් කල් ගත කරගෙන ඉඳලා මේ කාමරේ ජනේලයක් තිබිලා කවුරු හරි පෙන්නලා ජනේලය ඇරලා බලපු දවසේ මේ කාමරේට සාපේක්ෂව ලෝකේ තේරෙනවා. මම මේ වගේ කවුරුත් උත්තර කිරීමක් වෙයි. ඒකටත් තේරෙනවා මම දැන් කොච්චර නොදැනුවත් කෙනෙක්. කොච්චරක් නොදන්න කෙනෙක්ද කියලා තේරෙන්නේ එදාට තමයි මොකද එදාට ඇති හැටි දැක ගන්න පුළුවන්. වෙලාවට තේරිච්ච හැබැයි කර්මාන්තේ නිසා මම දැන් නවත් ප්‍රශ්න දෙනවා ඒ නිසා අපි දෙයින් අපේ සතිවාරය සමාප්ත කරමු කියලා මම ඉල්ලා සිටිනවා. යනුව තවත් අපි ඊගා කම්පේ ඔව් ඒකට මේ සම්පූර්ණ වශයෙන් ස්ත්‍රීන හොදන් කිරීමේ අද අවස්ථාවක් එළඹගෙන තියෙනවා. අද දිනේ භාවනා වැඩසටහන පැවැත්වීමට අවශ්‍ය පාස්කම් සැපයීම. සහභාගී වූ පිරිස සඳහා ගිලන්පත් සපය අධිකර දායකත්වය ලබා දුන් කයිති සම්සාදර විසින් එම මහාකාර සහ එම මැතිනීගේ නිරෝගී භාවයේ සහ ඉදපලකේ දීගේ දීමාපියන් පින්තිරිය මේ ගිලන්පත් දාණය කළ තියෙනවා. ඉතින් අත්තන් මේ සංසාර ගමනේදී අල්පං කඳු මුකං කඳු බහල් වේවා කියලා ප්‍රාර්ථනා. ඉතින් මේ ප්‍රාර්ථනාවේ පත්තරපත් නොවි සුබ දින දානි සිතා විඥාවේ ගාක සාක්ෂාත් කරගන්න ජීවා සුසාකත් ඒ වගේම ස්වාමීන් වහන්සේ වැඩ පිළිවෙත් ප්‍රවාහන වීම වෛද්‍ය සම්මාද විසින් සායන මාතා සායන මැති නිරෝගී භාවයට විකලගේ නියගේ දීමෝපියන් පිටි ඉතින් මේ යාන දු සුඛදෝ හෝති කියන යාන වාහන තපස්සුසේ බස්තා පූජා කරනවා සුඛේලා තමයි සුඛකත කරලා වෙනවා කියලා ඉතින් දා බිස්කාරී කියෝ නිවන යටලා තියෙනවා. සුඛ ප්‍රතිපදාවෙන් නිවලක් තියෙනවා. යන්තම් මාගත් අපි කල්සම් කරගත්ත පරිදි කිසිම බාධාවක් ඉස්තරව සම්පූර්ණ අත්කන් සමාප්තියට පස්සුවා. ඒක ඉතින් මේ උදව් කළා වූ සෑම සිද්ධාන්තයක්ම අපි අත්විඳින්න ඕනේ. විවිධ සතිමතාන් සුවයක විලේකම් වහලයක් කරදී උත්තරම සත්‍රාත්මජානින් වහන්සලා විදිහට භාවනා යෝගාවචරණ දෙවිසලා කටයුතු කරනකොට ඇත්තටම අපි දීනෑකමකටත් වැඩිය භාවනා ගුණයක් කරනවා කියලා ඒකත් කරන්න ඉන්නකින් උදව් කරනතු සුමාකාර නිරාංශ ඉස්තරණාභ්‍යාසය කරන්නේ ඉතින් ඒ සියලු දෙනාම මෙතන ඉතිහාන මේ පිටේ ඉතිහාන සාධක පිළිගන්නව ගන්නේ. එහෙම නැති කෙනෙක් කියනවා නම් අපි ආරාධනා කරමු. දැන් තමන් ඉන්නාතන සිට මේ පින ඉන්න නිත හිත යොමු වේවා. ඒ නිමුීමේ සාධක පිළිගන්නව කරගන්නවා කියලා. ඒක අපි දැන් වැඩි සේවාවේ ඉතිවිච්ච ඥාති මිත්‍ර සීමාත කවුලක් ඇතුළු සංකාප්තිනෝනී සිවිදනාතම මේ පින අස්පනාපිත දකින්නාසේ දකින්න ලැබේවා. දැකලා ඒ පිළිබඳව සත්‍යාවේ සාදු කියලා විමනෝල කිරීමේ සත සාදාගනිකා කියලා සාකච්ඡා අපකට මේ කුසල ශක්තිය සාකවදාකට සතුෂී කියනෝත්නි කිය අපනිතිකේ සීවක් සීමක් ලැබීවා අපිටත් ඉතින් දෙකට සතුෂ කල්යාණ විශ්වාසයේ දීවා මේ කුසල ශක්තිය නිසා බෞද්ධමනේ සිටින්න වෙන කාලයක් වෙනවා ඒ කාලේ කුලකට වාද කුමාර කුමුදු කරපු වේවා සුඛ ප්‍රතිපදාවේ දීපා විඥානයේ බුදුරජාණන් වහන්සේ ප්‍රදාන ඒ යම්තා පාතන් වහන්සේලා වැඩ කරන කාර්යයක් තුන මාර්ගයක් තුනයි මාර්ගය මේ ගෞතම සම්බුද්ධ සාධනේ මේ ජීවිතේ මොනවද කියන සාක්ෂාත් කරගන්න මේ පිළිසදී හේතු වාසනා වේවා ප්‍රසාරා. ඊයදාසින් අපි එක්තාවදාසා දායනා කරනවා. දවසේ රැඳි වල සම්පදාන පුර නවදා සාදාජනමි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බී ජීවානුරන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා හිතාදාජනමි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බී භූතානුරන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා හිතාදාජනමි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බී සත්තානුරන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාශාචා චුම්මච්ඡා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශාචා චුම්මච්ඡා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශ